මේ දේශනා මාලාවේ 40 වෙනි සතියේ හතරවන දවසේ හැටියට අද බ්‍රහස්පතින දවසේ අපේ ස්වාමින්ද්‍රයන් වහන්සේ අපට මේ සතිය පුරාවට කියා පහදා දෙන්නේ අනත්තානුපස්සනාව පිළිබඳව. ඉතින් ඒ පිළිබඳව ඔබ සමුද දවසේ පටන් අපේ ස්වාමින් වහන්සේ අපට දින තුනක් පුරාවට කියා පහදා දුන්නා. අද දවසේදී අප බලාපොරොත්තු වන්නේ සුපුරුදු පරිදිම බ්‍රහස්පතින දවසේ අනත්තානුපස්සනාව ප්‍රායෝගිකව ඔබේ ජීවිතයට අනුගත කරගන්නේ කොයි ආකාරයෙන්ද අනත්තානුපස්සනාව වඩන අතරතුර ඔබට මතුවන ගැටලුවලට ඒ පිළිබඳව ශ්‍රාවකයන් ප්‍රේක්ෂකයන් අප වෙත යොමු කළ ගැටලුවලට විසඳුම් ලබා දෙන්නටයි අද අප මේ වැඩසටහනින් සුපුරුදු පරිදිම බ්‍රහස්පතින් දවසේ සිද්ධ වෙන ආකාරයට අප අද බලාපොරොත්තු වන්නේ. ඉතින් අප සැම කෙරෙහි මෙච්චිතින් ඒ උදෙසා ධර්ම සභාවට වැඩමවවදාළ අවසරයි පූජ්‍යපාද උඩදුම්බර කාශ්‍යප නාහිමිපාණන් වහන්සේ අපි සියලු දෙනා নমස්කාර පූර්වකව පිළිගනිමු සාදු සාදු සාදු අලුත් මාතෘකාවක් ආරම්භ වුණාම ස්වාමින් වහන්සේ ඒ පිළිබඳව අපට කියලා පහදලා දෙනවා මේ මාතෘකාව කුමක්ද යන්න පිළිබඳව නමුත් අද දවසේදී අප සමග සම්බන්ධ වන මේ සතියේ ඒ දේශනාවන් පළමු දේශනාවන් තුන මගහැරුණු කිසිවෙක් අද අපිත් එක්ක සම්බන්ධ වෙලා ඉන්නවා නම් අපි ඒ අයට දැනගන්නටත් එක්ක ස්වාමීන් වහන්සේ පළමු කොටම අපිට පහදා දෙන ස්වාමීන් වහන්සේ අනත්තානුපස්සනාව කියන්නේ කුමක්ද කියන කාරණාව. සම්මා සම්බුදු සරණයි සුපිනත් හැම දිනාටම අනත්තානුපස්සනාව කියලා කියන්නේ අපි දන්නවා අනාත්ම ස්වභාවය තමන්ගේ වසඟයට ගන්න බැරි අපිට අයිතියක් නැතුව ක්‍රියාත්මක වෙන ස්වභාවයක් තියෙනවා මේ ලෝකයේ හැම දෙයක්ම. එතකොට ඒකේ ඕනම දෙයක ඒ ලක්ෂණය පිරික්සද්දී අපි බලන්න ඕනේ ඒ ලක්ෂණය පරිපූර්ණව තියනවාද කියලා බලා ගන්න නම් ඒකේ කුඩාම ඒකකේ පිරික්සන්න ඕනේ. කුඩාම ඒකකේ පිරික්සන්න ඕනේ දැන් අපි කියනවා නම් ආයතනයක ඉන්න සියලු දෙනා හොඳ අය කියලා. ඒ ආයතනයේ ඉන්න අය හොඳ අය කියනවා නම් අපි ඒක ස්ථිර කරගන්න හැම කෙනෙක්ම ආශ්‍රය කරලා බලන්න ඕනේ. ඒක කුඩාම ඒකකේ තමයි ඉන්න පුද්ගලයා ඒකේ. ආයතනය කියලා කිව්වට ආයතනය හොඳ නැට එක්කෙනෙක් දෙන්නෙක් හරි නරක කෙනෙක් ඉන්න පුළුවන්. ඒ වගේ කුඩා මේකකේ බලන්න ඕන. අපේ ජීවිතයේ මේ සසර ජීවිතේ නැත්තම් අපි මේ කියන ලෝකයේ ඔක්කොම හැදිලා තියෙන්නේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පංච උපාදානස්කන්ධේ. මෙන්න මේ පංච උපාදානස්කන්ධයේ තියෙන අනාත්ම ස්වභාවය පිළිබඳව යම් එක්කගේ විදර්ශනාවේදී අවබෝධ වෙනවා නම් තේරෙනවා නම් ඒ ගැන නම් අවධානය යොමු කරන්නේ උදාහරණයක් රූපය කියන එක මගේ වශයෙන් ගන්න පුළුවන් එකක් නෙවෙයි ඒක මට ඕන හැටියට හැදෙන්නේ නැහැ ඒක මට ඕන හැටියට කැඩෙන්නේ නැහැ ඒක මට ඕන හැටියට පවත්වන්න බෑ ඒක මගේ කියලා ගන්න පුළුවන් කමක් නැහැ මගේ වසඟයට ගන්න පුළුවන් කමක් නැහැ මට ඕන හැටියට කරගන්න බෑ කියන එක පැහැදිලි කොට අපිට දැන් තියෙන වැරදි අදහසක් තියෙන එක කරන්න පුළුවන් කියලා අපි හිතන අපේ මේ ශරීරය අපිට ඕන හැටියට තියාගන්න පුළුවන් කියලා එතකොට එන්නේ හැම බැරි බව ප්‍රත්‍යක්ෂ කොට දැන ගැනීම වේදනා සංඥා සංකාර විඥාන කියන පංච උපාදානස්කන්ධයේහි අනාත්ම ස්වභාවය පිළිබඳව යම් කිසි කෙනෙකුට හොඳින් වැටහෙන මට්ටමට විපස්සනා විදර්ශනාව තමන්ගේ වර්ධනය වෙගෙන වෙනවනම් අරමුණු වෙන්නේ පංච උපාදානස්කන්ධේ නම් අන්න එතකොට අපි කියන අනාත්මන පස්සනාව කියලා. එහෙමයි. ස්වාමීන් වහන්සේ මමය මාගිය කියා දෙයක් නොමැති බව තමයි අනාත්මන පස්සනාවේ දේශනා කරන්නේ. මමය නෙවෙයි මාගේ කියන වසඟයට මගේ වසඟයට ගන්න පුළුවන් කමක් නැහැ කියන කාරණාව. හොඳයි. ස්වාමීන් වහන්සේ මේ දැන් මේ අනත්තානුපස්සනාව ගැන කතා කරනකොට අපිට ඔබ වහන්සේ පහුගිය දේශනාවල් වලත් නිරන්තරයෙන් දේශනා කරපු මේ වචන කීපයක් තියෙනවා එක හා සමාන වචනනේ අනාත්තානුපස්සනාව අනාත්ත සංඥාව දැන් කෙනෙක් බලන්න පුළුවන් සනස මේ අතර තියෙන වෙනස කොමක්ද කියන කාරණාව අපිට සනස මේ මේ ආකාරයට එක ශ්‍රාවකෙක් අතම Facebook ඔස්සේ විමසා තිබෙන ගැටලුවක් තමයි මේ අනත්ත් සංඥාව සහ අනත්තානුපස්සනාව අතර ඇති වෙනස කුමක්ද කියන කාරණාව. අනත්ත් සංඥාව කියලා කියන්නේ අනාත්මය අනාත්ම ලක්ෂණය පිළිබඳ එන හඳුනා ගැනීම විතරයි. එතකොට ඒ හඳුනා ගැනීම අනත්තානුපස්සනා බවටම පත් වෙනවා. ඒක පංච උපාදානස්කන්ධයේහි හඳුනා ගැනීම දක්වා ගියොත්. ඊට කලිනුත් තියෙන අනාත්ම දැන් අපි අපේ අපේ ශරීරය ගත්තොත් මේ ශරීරයේ කිසි කතාවක් නැහැ මුළු ශරීරයම ගන්නවා. මේ ශරීරය ගත්තොත් එහෙම මේ ශරීරයේ මූණේ හැඩයවක්වත් උසවක්වත් මිටි කළු සුදු ඊළඟට මේකේ ක්‍රියාකාරීත්වයන් ගත්තොත් ඒ එකක්වත් මට ඕන විදිහට වෙන්නේ නැහැ එහෙනම් දාඩිය දාන එක දාඩිය දානවා ඉතින් මට අදාළ නැහැ මම දන්නේ නැති මොනවද කරන්නේ දාඩිය දැම්මොත් මම හොදලා දාන්න ඕනේ එතකොට මේකේ මූණේ හැඩය මට තීරණය කරන්න බෑ. නහය හැඩය මට තීරණය කරන්න බෑ. එන එන විදිහට ඉන්න ඕනේ. ඒකට අපිට තීරණය කරන්න බෑ. තව සතියක් යනකොට මගේ පෙනුම කොයි වගේ වේද? අපි කියනවා ආ දැන් නිකන් වැහැරිලා කියලා නැත්නම් දැන් ලස්සන වෙලා කියනවා. හරිද? එහෙම එහෙම නිකන් මේක වෙලා හැමෝම මේක හිතේ කතා කරන හැටි. දන්නේ නැති උනාට කතා කරන මේක මේක කරගත්ත දෙයක් නෙවෙයි. මේක වෙච්ච දෙයක්. ඉතින් මේ මේ පංච උපාදානස්කන්ධයේම තියෙන ස්වභාවය එහෙම වෙච්ච එකක්. එතකොට අම්මා තාත්තා සහෝදරයා සහෝදරිය ආදි වශයෙන් තියෙන නැත්නම් රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ඔය වගේ පිටින් බාහිර පේන වස්තු වලත් මේ අනාත්ම ලක්ෂණය තියෙනවා. අන්න එතකොට මේ මූලිකව මේ අනාත්ම ලක්ෂණය ඇති කරගත්තාම අපි ඒකට කියන අනාත්ම ලක්ෂණය යට තියෙන අනාත්ම සංඥාව තියෙනවා කියලා අනාත්ම ලක්ෂණය පිළිබඳ හඳුනා ගැනීම තියෙනවා. හැබැයි අපිට බැරි වුණොත් එහෙම මේ මේකේ කුඩා මේකකේ කියලා අපි කියන එක මම හිතන්නේ හරි සාධාරණ කතාවක් කියලා. රූප වේදනා සංඥා සංකාර විඥාන කියලා මේක සකස් වෙන නිබඳව මේක සකස් වෙන කොටස් පහ අනාත්මයි කියලා යම් කෙනෙක් දැනගත්තොත් වෙනමම ආය ශරීරය අනාත්මයි කියලා මේ ආය වෙන විදර්ශනාවක් ඕනද හැබැයි රූපේ අනාත්මය නැත්තම් නැත්තම් ශරීරය පුද්ගලයන්ගේ අනාත්ම ලක්ෂණය දැනගන්න නැතුව මේක දැනගන්න බෑ ඒ පැත්තෙන් තමයි අතුලට එන්න ඕනේ හැබැයි පුංචිම පුංචි දන අපි දැනගත්තට පස්සේ ආය අර ලොකු දේවල් පිළිබඳ හොයන්න දෙයක් නැහැ. ඒතකොට ලොකු දේවල් පිළිබඳ හොයාගෙන අනාත්ම සංඥාවෙන් යුක්ත පුද්ගලයා හිමීන් සැරේ තමන්ගේ විදර්ශනා වර්ධනය කරගෙන කරගෙන කරගෙන කරගෙන ඇවිල්ලා පංචපාදානස්කන්ධයේ අනාත්ම ලක්ෂණය පිරික්සන වෙලාවක් එනවා. අන්න ඒ වෙලාව යාට පිළිසඳ පුළුවන් තත්වයකට තමන්ගේ හිත සකස් වෙච්ච වෙලාවක් එනවා. අන්න ඒ අවස්ථාවේදී කියනවා අනාත්ම අනාත්තානුපස්සනාවට වැටුණා කියලා. අනාත්ම සංඥාව අනාත්ම සංඥාව නිබඳවම අනාත්ම සංඥාව පංච උපාදානස්කන්ධය කෙරෙහි උපදිනකොට අපි කියන එකට අනාත්මපස්සනා කියලා. ඊට කලින් තියෙන අනාත්ම සංඥාව අනාත්මපස්සනාව ගැටෙන්නේ නැහැ. අනාත්මපස්සනාව සහ අනාත්ම සංඥාව යන්නේ මේ දෙකක් කියන කාරණාව. ස්වාමීන් වහන්සේ අපට පැහැදිලි කර දුන්නා. නමුත් සනස සම්බන්ධතාවයක් තිබෙනවා. ඒක සමහර වෙලාවට එකක් වෙනවා. ඒක පංච උපාදාන ස්කන්ධය පිළිබඳ අපිට අනාත්ම ලක්ෂණය තියෙන්නත් පුළුවන්. නැත්නම් අනාත්ම සංඥාවක් තියෙනවා. එතකොට ඒක අනාත් ඒ අනාත්ම සංඥාවම අනාත්මන පස්සනා වෙන්නේ පංච උපාදාන ස්කන්ධයේ අනාත්ම ලක්ෂණය පිරික්සන. පිරික්සන විට. හොඳයි. සනස කෙටි පණිවිඩයක් ඔස්සේ අපිට යොමු කරපු තවත් ගැටලුවක් තිබෙනවා. මේ ගැටලුවෙන් අහන්නේ අනාත්මානුපස්සනාව වඩන්නෙකු තුළ ආත්ම සංඥාව ඇතිවන්නේ නැද්ද කියන කාරණාව. ඔව් හොඳ ප්‍රශ්නයක් මේ අහන්නේ. අනත්තානුපස්සනා මට්ටමට ගියා කියන්නේ අපි සම්පූර්ණයෙන්ම ධර්මය අවබෝධ කරා කියන එක නෙවෙයි. මේ තමයි පිරික්සන කාලේ. මොකක්ද පිරික්සන්නේ? පංච පාදානස්කන්ධය. ඉතින් අපි හොඳටම දන්නවා යමක් පිරික්සනකොට ඒ පිරික්සන කාලෙදී එයාට ඊට ප්‍රතිවිරුද්ධ අදහස් එන්න පුළුවන්. සම්පූර්ණයෙන් ඊට වැඩිය ප්‍රතිවිරුද්ධ අදහසක් එන්නේ නැති වෙන්නේ ඒ පිරික්සීම අනිවාර්යයෙන්ම මේ ඒ පිරික්සීම තුලින් එයා සම්පූර්ණයෙන්ම ඒක අවබෝධ කරගත්තට පස්සේ ආයෙ එහෙම එකක් එන්නේ නැහැ. පිරික්සන මම මේක උදාහරණයකින් බලමු අපි ඔක දැන් අපි හිතනවා අපි හැමදාම ගන්න උදාහරණයක් ගමු අපේ ගෙදර එක්කෙනෙක් මොකක් හරි ඇක්සිඩන්ට් එකක් විශාල පිරිසක් නැති වෙච්ච තැනකදී නැති වෙලා පෙට්ටියකින් ගෙදර එනවා. හැබැයි මේක සීල් කරලා තියෙනවා. ගෙදරගෙන මේ බෝම්බෙට අහු වුණා මේ මොකක් හරි එකක් වුණා මේ වගේ දැන් හඳුනාගත්ත හැබැයි සීල් කරලා ගේන්න කියලා කියනවා. දැන් අපිට එයා පිළිබඳ මරණය එයා මැරිලා තියෙනවා කියලා සංඥාවක් තියෙනවා. ඒ වගේම මැරිලා නැහැ කියලා සංඥාවක් තියෙනවා. එනවනේ ඒක. ඒ අදහස එනවනේ. මෙයා නොවෙන්න. ඔව් මෙයා නොවෙන්න පුළුවන්. මෙයා කොහේ හරි ඇති මෙයා කොතන හරි ඈතකට දුවලා යන්න නැද්ද මොන හරි වෙන්න නැද්ද මෙයා නොයේ වෙන්න පුළුවන් මේකේ තියෙන කියලා. නමුත් අපි දාන පාන්නේ දානමාන පාංශකූල ඔක්කොම දීලා ඒ කටයුතු ටික ඔක්කොම කරනවා. දැන් ඒ ඔක්කොම කරත් අපිට මරණ සංඥාවක් තියෙනවා. ඇරුන් නැහැ කියන සංඥාවක් තියෙනවා. හරිද? හැබැයි මේක නැති කරගන්න කොයි හරි වෙලාවක මේක දරන්න බෑ. දැන් මොකද කරන්නේ? මෙයා අනවසරයෙන් හොරෙන් හරි මේ මිනිපෙටි ඉවර කරලා බලනවා. බලපුවාම තේරෙනවා හරි මෙයා ඇත්ත මෙයා තමයි මැරලා තියෙන්නේ කියලා. කොහොම හරි මොකක් හරි කැල්ලක් දැකලා තේරෙනවා. දැන් යාට කවදාකවත් බලෙන්වත් මෙයා මැරුන්නේ නැහැ කියන සංඥාව ගන්න බෑ. නේද? අර පිරික්සමින් ඉන්න වෙලාවේ තාම අඳුරගෙන නැහැ. හරි අර පෙට්ටිය විවර කරනවා මේ ශරීර අංග එහාට මෙහාට පිරික්සනවා. පිරික්සමින් ඉන්න වෙලාව දෙකම තියෙනවා. එහෙම. හරි. මැරුනේ නැහැ කියන එකෙන්ටත් පුළුවන්. මැරෙනවා කියන එකෙන්ටත් පුළුවන්. ඒතර අපිත් මේ අනාත්ම ලක්ෂණය හරියට වැහිලා තියෙන මිනි පෙට්ටිය වගේ තමයි මේ ශරීරයක් මේකේ පංච ප්‍රාදානස්කන්ධය විදිහට අපිට පේන්නේ නැහැ. අපිට පේන්නේ අම්මාය, තාත්තාය, සහෝදරයය, ඥාතියය. හරි වහලා තියෙන සීල් කරපු පෙට්ටිය වගේ මේක. මේකේ ඇතුලේ තියෙන දේවල් පිළිබඳව, මේකේ ක්‍රියාකාරීත්වයන් පිළිබඳව අපිට හරියට වැටහෙන්නේ නැහැ. එතකොට පෙට්ටිය විවර කරපු ගමන්ම හොයාගන්න පිරික්සන්න ඕනේ. ඒ වගේ යම්කිසි කෙනෙක් තමන්ගේ සීල විසුද්ධිය, චිත්ත විසුද්ධිය, ආදි වශයෙන් සිත ඒ පිරික්සන්න පුළුවන් අවශ්‍ය කරන ප්‍රමාණයට සිතෙහි හැකියාව වර්ධනය කරාට පස්සේ මේ කඳ තුලට බැහැගෙන මේකේ තියෙන රූප වේදනා සංඥා සංකාර විඥාන පිරික්සන්න පටන් ගන්නවා. ඒතර අන්නේ පිරික්සමින් ඉන්න වෙලාව රූප වේදනා සංඥා සංකාර විඥාන කියලා කියන පංච උපාදානස්කන්ධය පිරික්සමින් ඉන්න වෙලාවට තමයි අපි කියන්නේ අනත්තාන වසනා කියලා. හරිද? එතකොට ඊට කලින් තියෙන්නේ අර මරණ සංඥාව වගේ අර අර මැරිලා ඇති කියලා සංඥාව වගේ අනිත් අනාත්ත සංඥාව. හරි? එතකොට දැන් මේ පිරික්සමෙන් ඉන්න කෙනාට එහෙනම් විතේක මරණ සංඥාවක් තියෙනවා විතේක මැරිලා නැහැ කියලා අදහසකුත් තියෙනවා වගේ. එහෙනම් ඔය අනාත්තානුපස්සනාව ඉන්න කෙනාට අනාත්ම සංඥාවක් වෙනවා. අනා ආත්ම සංඥාවක් වෙනවා. අනත්ත් සංඥාවක් වෙනවා ආත්ම සංඥාවක් වෙනවා මේ අනත්ත් පස්සනාවේ ඉන්න කෙනාත් අනුපස්සනාවේ ඉන්න කෙනාට. හැබැයි යා කොයි වෙලාව හරි මේක පරිපූර්ණ වශයෙන් අවබෝධ කරගත්තොත් අවබෝධ කරගන්නවා කියන්නේ මේක අනාත්මයි කියලා ස්ථීර වශයෙන් තමන්ගේ තුලින් තේරුම් ගත්තොත් අන්න එතනින් එහාට ආය ආත්ම සංඥාවක් එන්නේ නැහැ. ඒකින්ද අපේ වගකීම තමයි අපි දැන් විදර්ශනා කරනවා කියලා අපි බොහෝ දේවල් කරනවා. ඒ කරන ලොකු කාලයක් අරගෙන කරනවා. ඉතින් මේ කරන කාලවල වලදී හුඟක් අය කරන්නේ දවස් 10ක් විතර කරලා අතහැරලා දානවා නැත්නම් එක දවසක් භාවනා කරලා ආය මාසකින් භාවනා කරන මේ පිළිබඳ මානසිකාරය තියාගන්නේ නැහැ. ඉතින් ඒ වගේ ඒ වගේ දේවල් වුණාම අපි අර ඇති කරගන්න අවබෝධය තව ආයසරයක් පල්හැටනවා ආයෙතෙන්ට වෙනවා ආය අපහසු කරනවා ආයෙතෙන්ට වෙනවා මේක කොහොම හරි කරලා තේරුම් අරගෙන අර කඩයිම අවබෝධය කියන කඩයිම සෝවාන් ඵලය කියන තැනට කොහොම හරි පන්න ගත්තොත් එතනින් එහාට මේ අවබෝධය කවදාකවත් පිරෙන්නේ නැහැ. නැත්තම් අර අර මොනවද හොද හොද මඩේ දානවා ඒ තමයි. ඒ ගැටලුව යොමු කළ අපේ ශ්‍රාවකයාට නිවැරදි විසඳුම ලැබෙන්න ඇති කියලා අපි හිතනවා. අනුත් අනුපස්සනාව තුළ පිරික්සන කාලය අතරතුරේදී ප්‍රතිවිරුද්ධ සංඥාවල් පහළ විය හැකි. නමුත් එය ප්‍රත්‍යක්ෂ වශයෙන්ම අනුත් අනුපස්සනාවට එළඹි පස්ස ස්වාමීන් වහන්සේ වෙනි සංඥාවක් පහළවන්නේ නෑ. අවබෝධයටපත් වෙනවා. අවබෝධයටපත් වුණාට පසුව. හොඳයි. මීළඟ ගැටලුව අපිට යොමු කරන්නේ ගිරි උල්ල ප්‍රදේශයේ පදිංචි අපේ ශ්‍රාවකේ අනත්තානුපස්සනාව වර්ධනය කළ අයෙකුට තරහ ඇතිවීම පාලනය තරහ ඇතිවීම පාලනය වන්නේද තරහ පාලනය වෙනවද කියලා අහනවා ස්වාමීන් වහන්සේ අනත්තානුපස්සනාව වර්ධනය කළ අයෙකුට. ඔව්. අනාත්ම සංඥාව ඇති වුනහම තරහ පාලනය වෙනවා හොඳට. ඉතින් තරහ එන්න දෙයක් නැති වෙනවා පුද්ගල වශයෙන් හැබැයි ඔය ඔක්කොම වෙන්නේ අනාත්ම සංඥාවත් එක්ක හරි අනාත්මානුපස්සනාවත් එක්ක හරි පුද්ගල වශයෙන් තරහ එන එක නැති වෙලා යනවා. මොකද මොකද අනාත්ම සංඥාව කියන්නේ දැන් මේ ලෝකේ දේවල් මගේ වශයෙන් ගන්න බෑ කියලා අවබෝධ කරගත්තා වෙනවා. දැන් මම මගේ හිත සහ මගේ ශරීරය මට ඕන හැටියට නෙවෙයි වැඩ කරන්නේ. කියන එක අවබෝධ කර ගැනීම පහසු නෑ. ඉතින් අපි මේ දවස් තුනේම සහ ප්‍රත්‍යක්ෂ වැඩසටහන් වලදීත් නිවන් මාර්ග වැඩසටහනේදීත් මේ පිළිබඳ ගොඩ කරුණු සාකච්ඡා කරා. එතකොට අපිට තේරුම් ගත යුතුව තියෙන්නේ මගේ මේ ශරීරය නැත්තම් මගේ මේ සිත නැත්තම් මෙතන මෙතන ක්‍රියාත්මක වෙන මේ පංච පාදානස්කන්ධය ඒක නිකන් ගඟක් ගලනවා වගේ ගැලීමක්. ගැලීමක් කියලා කියන්නේ එකක් පිටිපස්සේ එකක් පිටිපස්සේ නැවත නැවත නැවත නැවත නැවත නැවත සකස් වෙන එකක්. ඒකට ගැලීම් පහක් තමයි මෙතන තියෙන්නේ. එතකොට මේ peeli පහ වේගෙන් ගලාගෙන යනකොට අපිට දැනෙන්නේ මේක අම්මෙක් කියලා තාත්තෙක් කියලා සහෝදරයෙක් කියලා දැනෙන්නේ. ඒතර මං කියලා මට හැඟීමක් මගේ කියලා මගේ ශරීරයේ මේ වගේ හැඟීමක් තියෙනවා. එතකොට මේ මෙන්න මේ ගැලීම් පහ ගැලීම් පහක් විදිහට දැනගන්න ඕනේ. හරි? මේ ගැලීම් පහ ගැලීම් පහක් විදිහට දැනගත්තා මේක අපිට හොඳට තේරෙනවා මේ මට ඕන හැටියට මෙතන සිතුවිලි එන්නේ නැහැ එන්නේ අතීත හේතු තිබ්බොත් විතරයි අතීත හේතු තිබ්බොත් සිතුවිලි එන එක නවතින්නේත් නැහැ අතීත හේතු නැත්තම් සිතුවිලි එන්නේ නැහැ ඕනි බලන්න මම අපි දෙන්නේ තුන් දෙනෙක් එක තැනක තියෙනවා එතෙන්ට එනවා එක්කෙනෙකුට අතීතයේ එයාට කවුරු හරි මොන හරි කේලම් කියලා මොන හරි කරලා එතන ඉන්න තුන්දෙනාගෙන් එක්කෙනෙක්ගේ තරහකාරයෙක් වෙනවා. හැබැයි තරහකාරයා ගැන එයා හොඳ කෙනෙක්. මෙයාත් හොඳ කෙනෙක්. හැබැයි මට ගතු කියලා කේලම් කියලා මෙයා අපි කියන එයාගේ මානසිකාරය විකාර කරලා තියෙන කියලා. දැන් තව දෙන්නෙකුත් ඉන්නවනේ. දැන් ඔන්න බලන්න මම මේ කියන එක තේරුම් ගත්ත හැකි. අර පැත්තෙන් අර යනවා. එයාව දකින්න මේ තුන්දෙනාම. අර එයා ගැන කේලම් අහලා නැති, එයා ගැන කේලම් ඇහිලා නැති දෙන්නට බලෙන්වත් එයා ගැන තරහක් එන්නේ කැලේට බලෙන්වත් එයා ගැන තරහක් ගෙන්න ගන්න බෑ. කේලම් අහලා තියෙන එක්කෙනාට තරහ එන එක නවත්තන්නත් බෑ. එතකොට මේ තුන්දෙනා එක්කෙනෙක්වත් කරන වැඩක් දෙක සිද්ධ වෙන දෙයක් දෙක එතන. අර අර තරහ එන එක කරන වැඩක් නෙවෙයි. ඒක වෙන දෙයක් නේද? එයාට ඒක නවත්තන්න බෑ. ඒ වගේ අපේ ජීවිතේ අපි කැමති දේවල් අකමැති දේවල් අපිට සාපේක්ෂව හදාගෙන ඉන්නවා. අපිට සාපේක්ෂව හැදිලා තියෙන එක. අපේ අතීත භාවිතය අනුව අපි කැමති දේවල් අකමැති දේවල් තියෙනවා. ඒතර ඒවට ප්‍රතිවිරුද්ධ දේවල් සිද්ධ වෙනකොට අපිට ඒ පුද්ගල කරනකොට කරනකොට ඒ පුද්ගලයා ඒක කරනවා කියලා අපිට අදහසක් එනවා. ඇත්තටම එහෙම තමයි නෙමෙයි වෙන්නේ. එතෙන්ට අදාළව මේකම සිද්ධියක් ගත්තාම එතෙන්ට අදාළව යාර තරහ උපදින ස්වභාවයක් තියෙනවා. මට එහෙම ගන්නෑ. හරි. එතකොට මට එහෙම එකක් තිබ්බනම් මට තරහ වෙන එක නවතින්නෙත් නෑ. අන්න බලන්න ඒකත් එක්ක ගත්තාම එහා පැත්තේ පුද්ගලයා යමක් කර කර මට බයිනවා රහේ මේ කියන කතාව අහුවෙ වෙනවද නැද්ද? නේද? ඇත්තම කියනවා නම් අපිට අපිට අනවින කොඩි වින කරන නැත්නම් අපිට කරදර කරන පරුස වචන කියන අය ඒක ඒ පරුස වචන වලට අදාළ සිතුවිලි එයාගේ මෙහෙවීමකින් නැතුව උපදින හින්දා තමයි ඒක ඔක්කොම වෙන්නේ. මේ පරිසරයේ ඉන්න සියලු දෙනා ඒ ඒ තැන්වලම උපදින ඒ ඒ තැන්වල උපදින සිතුවිලි යාලට අයිති නැති සිතුවිලි අනුව ක්‍රියාත්මක වෙනවා. ඒක ඒක පරමාර්ථ වශයෙන් හරියටම තේරුම් ගත්තොත් අන්න ඒ තැනත්තාට අනිත් අය කෙසේ තරහ වෙන්නේ නැහැ. එතකොට අනත්තානුපස්සනාවේදී අපි තේරුම් ගන්න යන්නේ ඕක. හැබැයි ඔය අවබෝධය අපි දැන් ඉස්සෙල්ලා කතා කරා අවබෝධයක් ගැන. පළවෙනියෙන් මේක සම්පූර්ණයෙන් අත්දකලා ආය අවබෝධ කරන දෙයක් නැති වෙන්න සම්පූර්ණයෙන් මේක අනාත්මයි කියලා ආත්ම කොට ගන්න බෑ කියලා අවබෝධ වුණොත් එයාට ආත්ම සංඥාව අයින් වෙනවා සක්කාය දිට්ඨියත් අයින් වෙනවා ඇත්තට මේ තැනට සෝවාන් වෙනවා හරිද සෝවාන් වුණත් අපි අහලා තියෙනවා එතන තියෙනවා කාමරාග පටික කියලා දෙකක් ඒ කියන්නේ සෝවාන් පුද්ගලයා තරහ යනවද නැද්ද තරහ යනවා සෝවාන් පුද්ගලයාට තරහ යනවා හැබැයි ඒ තරහ යන්නේ දැන් මට මෙහෙම කියන්නකෝ ඔකට මම කියන හොඳම උදාහරණය තමයි දැන් මම මේ මට තරහ යන කාරණා දෙකක් තියෙනවා වැරදි වැඩක් දැක්කහම. ඒ කියන්නේ මම මම හොඳ දෙයක් දිහා බලා හිටියා කියන්නේ කවුරු හරි පුද්ගලයෙක් මගේ ඉස්සරහින් මෙහෙම හිට ගන්නවා. මම රූපවාහිනිය හරි මොකක් හරි එක මොන හරි දෙයක් බලන්නේ. ඒතකොට මේ මෙතන ඉස්සරහින් හිට ගන්නවා කවුරු හරි කෙනෙක්. එහෙම හිටගත්තාම මට පළවෙනි ගැටීම ඇති වෙන්නේ අරක පේන්නේ නැතු වෙන නිසා. දෙවෙනි ගැටීම ඇති වෙන්නේ මෙන්න මේ මනුස්සයා මෙතන හිටගත්තා කියන්නේ. හරිද? සෝවාන් පුද්ගලයාට පළවෙනි ගැටීම තියෙනවා. එතන පුද්ගලයෙක් නෙමෙයි මේ සිද්ධිය මට දැන් ආවරණය වුණා. වැහුන්නේ මට දැන් පේ පේන්නේ කියලා. හැබැයි පුද්ගලයා හිටගත් එකත් එක තරහ යන්නේ සාමාන්‍ය පුද්ගලයාට දෙකම තියෙනවා. පුද්ගලවාදයෙන් තරහක් ඇති වෙන්නේ මේ මේ පුද්ගලයා මට මෙහෙම කළා මෙහෙම කියලා කියලා නෑ. සෝවන් පලස්තයාට කාමරාග තියෙන හින්දා කාමරාග කියන්නේ රූප දැකීමේ ආසාවක්, ශබ්ද ඇසීමේ ආසාවක්, ගන්ධ නමුත් ඒක පවත් ගන්න බෑ කියන එක හොඳටම දන්නවා. ඒක තේරුම් අරන් තියෙන ආත්මකට ගන්න බෑ. නමුත් දැකීමේ ආසාව තියෙනවා. එහෙනම් ඒ දැකීමේ ආසාව තියෙන හින්දා එයාට දැකීම කැඩෙනකොට ඒ පිළිබඳව ඒ පිළිබඳව ගැටීමක් ඇති වෙනවා. ඒ තරහ විතරයි ඇති වෙන්නේ. එතකොට මෙතන හැබැයි අනත්තානුපස්සනාව කියන තැන ඒතෙන්ට ගිහිල්ලා නැහැ. ඒ ඒ නමුත් හැබැයි අනත්තානුපස්සනාව කියන්නේ හොඳ තැනක්. ඉතින් අර පුද්ගල සංඥා ඇති වෙන හින්දා තරහ එන්න පුළුවන්. හැබැයි අනිත් අයට වගේ අර තදින් යන තරහක් නම් උත්තරේ හරියට ගියාට පස්සේ එන්නේ නැහැ පාලනය වෙනවා අනිවාර්යෙන් පාලනය වෙනවා අනාත්ම සංඥාව තියෙන තුරු අනාත්ම සංඥාව තියෙන තුරු පාලනය වෙනවා නමුත් අර වගේ තැනකදී ඕකෙන් ඕකෙන් සම්පූර්ණ අවබෝධුණක් පාලනය වෙන්නේ නැහැ මේ අර Tamanට අවශ්‍ය කරන දේ අයින් වෙනකොට ඇතිවෙන ගැටීමක් තියෙනවා හොඳයි ගිරේවුල ප්‍රදේශයේ තමයි අපිට මේ ගැටලුව යොමු කරන්න ඉතනේ අපගේ ප්‍රේක්ෂකේ ශ්‍රාවකේ ඊළඟ ප්‍රශ්නයත් කිටි පණිවිඩයක් මගින් අපට යොමු කළ ප්‍රශ්නයක් ස්වාමීන් වහන්සේ අනත්ත් සංඥාව වර්ධනය කිරීමේදී ඉන්ද්‍රියන් යුගල වශයෙන්ගෙන විදර්ශනා කිරීමට ඔබ වහන්සේ උපදෙස් දී තිබේ දී තිබේ මෙය අනත්තානුපස්සනාවද කියලා කෙනෙක් අහනවා ආයහනේ අර වගේම ප්‍රශ්නයක් මොකද ඔය ටික හරියට පැටලෙනවා දැන් මේ දවස් ටිකේ තමයි අනුපස්සනා ටික ඇත්තටම අපි චිත්ත විසුද්ධිය ගැන කතා කරා. ඊට පස්සේ සිහිය නොවන වීර්ය පිළිබඳව කතා කරා වැඩසටහනේ. මේ අන්තිම සති කීපය. එතකොට සති තුනකට ඉස්සෙල්ලා විසුද්ධි හත පිළිබඳව කතා කරා. ඇත්තටම මේ විසුද්ධි හත හරියට සම්පූර්ණ කරගෙන අපි ඔය මග්ගා මග්ග ඥාන දර්ශන විසුද්ධිය, පටිපදා ඥාන දර්ශන විසුද්ධියේ මට්ටමට යනකොට තමයි මේ අනුපස්සනා ටික වැඩෙන්නේ. ඉන් මෙහා වැඩිමක් ගැන හිතන්න බෑ. මොකද ditthi visuddhiyවත් සම්පූර්ණ වෙගෙන යනකොට තමයි මේක වැඩෙන්න ඕන අනුපස්සනා ටික. ditthi visuddhiyak නැතුව නම් ditthi visuddhiya මට්ටමට නැතුව නම් අනුපස්සනාවක් වැඩිමක් කියන එකක් ගැන කොහොමත්ම කියන්න බෑ. මොකද චිත්ත විසුද්ධි මට්ටමේදී අපි එන්නේ චිත්ත සමාධියකට විතරයි. එතකොට පංචපාදානස්කන්ධයක් පිළිබඳ අහුවීමක් නැත්නම් අපි පංච උපාදානස්කන්ධය තමන්ගේ මනසට ගෝචර වීම ඊට එහා සිද්ධ වෙන්නේ නැහැ. එතකොට ඉහළ මානසිකත්වයට තමන්ගේ අවස්ථාවන් තමන්ගේ හැකියාවන් සකස් කරගෙන යන අතර වාරයේදී තමයි අපිට මේ ඔය අනුපස්සනා කරස වැඩෙන්නේ. එතකොට දැන් මේ මේකෙදි අපිට අපි හොඳින්ම තේරුම් ගත යුතුම කාරණාව තමයි මේ අනුපස්සනා ටික වැඩෙන එකට අපි ඉන්ද්‍රියන් හරහා මේ පළවෙනි සංඥාව ඇති කරගන්නවා. ඉන්ද්‍රියන් හරහා සංඥාව ඇති කරගද්දී අපි යුගල වශයෙන් ඇහත් රූපයත් කනස් ශබ්දයත් නාසයත් ගන්ධයත් කියලා එහෙම එහෙම එහෙම එහෙම ඇති කරගෙන මූලික වශයෙන් සංඥාව එහෙම එහෙම ඇති කරගෙන ඊට පස්සේ මේ ඇති වෙන සංඥාව දැන් ඉන්ද්‍රියන් අවබෝධ කරගන්න ගියාමත් ඒ ඉන්ද්‍රියන් තුලින් වේදනාව ස්පර්ශය ඔය වගේ තියෙන බොහෝ දේවල් අපිට මේ කියන්නේ අන්තිමට දැන් ඉන්දියානු අවබෝධ කරගන්න ගියාම ඇහැ සහ එහා රූපය ගත්තාම රූපය අහු වෙනවා. ඊට පස්සේ මේ ඇහත් රූපයත් නැත්නම් අභ්‍යන්තර ආයතනත් බාහිර ආයතනත් විඥානයත් හින්දා උපදින ඒ තුනේ එකතු වෙනකොට විඥානයටෙන්ට අහු වෙනවා. වේදනාව අහු වෙනවා. ඉතින් ඔය ඔක්කොගේම අන්තිමට ඉන්දියන් තුලින් ගත්තහම පංච උපාදානස්කන්ධයට පංච උපාදානස්කන්ධය අනාත්ම සංඥාවට අපි එනවා. එතකොට ඉන්දියන් තුලින් ආරම්භ කරපු එක පංච උපාදානස්කන්ධ මට්ටමට ආපුවාම අර ඉස්සෙල්ලා ප්‍රශ්නෙටම මේක ආය සම්බන්ධ කරන් දෙන්න මට. පංච උපාදානස්කන්ධ මට්ටමට ආපුවාම ඉන්ද්‍රියන් තුලින් ඒක අත්දකින්නකොට අපේ හිතේ අන්න අපිට කියන්න පුළුවන් අනත්තාන පස්සනා කියලා. එතකොට අර ක්‍රමයට කරගෙන ආවත් අන්තිමට අර ඉහළ මානසිකත්වයේදී අනුපස්සන මට්ටමට යනවා. හොඳයි. ස්වාමීන් වහන්සේ අපිට තවත් කෙනෙක් මේ ගැටලුව යොමු කරලා තියෙන්නේ මේ ධර්මයේ පිළිබඳ අධ්‍යයනය කරන උපාසක මහත්මේ ඔබ කලින් මේ කලින් ප්‍රශ්න වලට උත්තර ලබා දෙනකොට සඳහන් කළා මේ සක්කාය දිට්ඨිය පිළිබඳව සක්කාය දිට්ඨිය සහ අනාත්මානුපස්සනාව අතර තියෙන වෙනස කුමක්ද කියලා අහනවා ස්වාමීන් වහන්සේ. ඔව් සක්කාය දිට්ඨිය කියලා කියන්නේ ආත්ම දෘෂ්ටිය. එතකොට සක්කාය දිට්ඨිය කියලා කියන්නේ පංච උපාදානස්කන්ධය වර්ධවාගෙන සක්කාය දිට්ඨිය කියන තව නමක් තමයි පංච උපාදානස්කන්ධය වර්ධවා දැනෙන එක අපිට. එතකොට පංච උපාදානස්කන්ධය වැරදිලා දැනලා තමයි මම සතුන්ට ගහන්න යන්නේ. ගහන්න යන තරහ ගිහිලා. ආත්ම වශයෙන් දකින්න කියන එකද? ආ පංච උපාදානස්කන්ධය වැරදි විදිහට ඒක එක්ක ආත්ම වශයෙන් වෙන්න පුළුවන්. ඒක ඒක ආත්ම වශයෙන් කියලා කිව්වම ඒකේ ලොකු මේකක් තියෙනවා මේ ඒක අනිත්‍ය දුක්ඛ අනාත්ම ලක්ෂණත්‍රයෙන් පිට මේක පිළිබඳ තියෙන අවිද්‍යාව පංච උපාදානස්කන්ධය පිළිබඳ වැරදි විදිහට දැකීම. එතකොට අතර මේකට ආත්ම දෘෂ්ටි කියලා කිසිම ගැටලුවක් නැතුව කියන්න පුළුවන්කම තියෙනවා. එතකොට මෙන්න මේ ආත්ම දෘෂ්ටිය අයින් වෙලා සක්කාය දිට්ඨිය. ඒ කියන්නේ සක්කාය දිට්ඨිය කියන්නේ මේ පංච උපාදානස්කන්ධය පිළිබඳ වැරදි ගැනීම. මේක අයින් කරගන්න නම් පංච උපාදානස්කන්ධය පිළිබඳව අනාත්ම වශයෙන් දකින්න ඕනේ. ඒතර පංච උපාදානස්කන්ධය පිළිබඳ අනාත්ම වශයෙන් දැකීමටයි අනාත්මනුපස්සනාව කියන්නේ. ඒ අනාත්මනුපස්සනාව වඩන කෙනාට මම දැන් ඔක දේශනාවලට වැඩිය දැන් මේ සාකච්ඡාවේදී හොඳටම පැහැදිලි වුණා කියලා. අනාත්මනුපස්සනාව වඩන කෙනාට සක්කාය දිට්ඨිය අයින් වෙනවා. අයින් උන අයස් අයින් වෙන එක සක්කාය දිට්ඨිය. මේ පංච උපාදානස්කන්ධය පිළිබඳ පිරික්සීම අනාත්ම වශයෙන් ඒක අනාත්මානුපස්සනාව. අයින් වෙන එකයි සක්කාය දිට්ඨිය කියලා කියන්නේ. ඒකට අනාත්මානුපස්සනාව වඩන කෙනාට ඇති වෙන ප්‍රතිඵලය තමයි සක්කාය දිට්ඨිය නැතිව නැත්නම් ආත්ම දෘෂ්ටිය පංච මොකද මෙතෙන්දී ඒ සක්කාය දිට්ඨිය නැති කරගන්න පංච ප්‍රාදානස්කන්ධය පිළිබඳ අනාත්ම වශයෙන් බලන්නම වෙනවා. මොකද සක්කාය දිට්ඨිය කියන්නේම පංච ප්‍රාදානස්කන්ධයේ පිළිබඳ වැරදි දැක්මට. ඒතකොට ඒකින්ද ඒක තමයි මේ අපි බලාපොරොත්තු වෙන தত্ত্বය. ඉතින් ඒක බොහොම මේ ගොඩක්ම හොඳින් පිරික්සලා Tamanට ඒ ඒ தත්වයන් වලදී ඇතිවිය හැකි මානසිකත්වයන් අපි ගොඩේ කතා කරලා තියෙනවා. ඉතින් ඒවා අනුව ඒක ඊටාම නිවැරදි කඩේමකට යන්න පුළුවන්කම තියෙනවා. හරි පංච උපාදාස්කන්ධය පිළිබඳව වැරදි විදිහට දැකීම තමයි සක්කාය දිට්ඨිය කියලා අපිට ස්වාමීන් වහන්සේ කියා දුන්නේ. ඒ වගේම අනත්තානුපස්සනාව කියන්නේ මේ සියල්ල මාගේ වශයෙන් ගන්න බැරි බව. ඒ කියන්නේ පංච උපාදානස්කන්ධය තමන්ට පාලනය කිරීමට බැරි බව අවබෝධ කර ගැනීම ස්වාමීන් වහන්සේ. අනත්තනුපස්සනාව. හොඳයි. අපිට අද දවසේදී අපි ස්වාමීන් වහන්සේ මේ 40 වන සතිය ප්‍රත්‍යක්ෂ දේශනා මාලාවේ 40 වන සතියේ අනත්තනුපස්සනාව පිළිබඳව ස්වාමීන් වහන්සේ අපට කියා පහදා දෙන්නේ. ඒ යටතේ අප ස්වාමීන් වහන්සේ වෙත ලැබුණු ගැටලු කිහිපයකට තමයි එලෙස අපි ස්වාමින් වහන්සේගෙන්ම විසඳුම් ලබා ගත්තේ ඒ සියලු දෙනා වෙනුවෙන්ම ස්වාමීන් වහන්සේ අපිට සාමාන්‍යයෙන් යොමු වන ලිපිවලදී ඒ සතියේ මාතෘකාවට අදාළව වගේම ඉන් පරිබාහිර ගැටලුත් අපිට යොමු වෙනවා. ඉතින් ඒ ආකාරයේ ගැටලු කිහිපයකුත් ස්වාමීන් වහන්සේ අද තෝරාගෙන ඇවිල්ලා තියෙනවා. ඒවට විසඳුම් ලබා දෙන්නට. ස්වාමීන් වහන්සේ මේ යක්කල ප්‍රදේශයේ පදිංචි ශ්‍රාවිකාවක් අපෙන් විමසලා තිබෙනවා මෙන්න මේ ගැටලුව. ඊතා උනන්දුවෙන් භාවනා කරන කරන නමුත් ගිහි ජීවිතය පිළිබඳ කලකිරීමක් ඇති නොවන්නේ මට ජීවිතේ ගොඩක් ප්‍රශ්න නොලැබුණු නිසාද උනන්දුවෙන් ඇය භාවනා කරනවා නමුත් ගිහි ජීවිතය ගැන ඇයට කලකිරීමක් නැහැ. එහෙම නොවෙන්නේ එතුමියට ගිහි ජීවිතයේ ප්‍රශ්න අඩු නිසාද කියලා. ඔව්. ඉතින් බොහොම පින් කරපු අයට ඒ තමන්ගේ ජීවිතේ වැඩි ලොකු ප්‍රශ්න එන්නේ නැහැ. එන්නේ නැහැ සාමාන්‍ය ඉතින් අවශ්‍ය කරන හැමදේම ලැබිලා හොඳින් ජීවිතය අරගෙන යන්න පුළුවන්කම තියෙනවා. එතකොට ප්‍රශ්න එන අයටද කලකිරෙන්නේ. ඇත්තටම කියනවා නම් ප්‍රශ්න එන අය කලකිරෙන අයත් ඉන්නවා, කල නොකිරෙන අයත් ඉන්නවා. බොහෝ දුක් එනකොට ඒ එන දුක් පිළිබඳව අපි බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා ඒ දුක් ලැබෙනකොට ඒ දුකින්ද ලැබෙන විපාකය. සමහර අයට පරේෂණ විපාකයක්, සමහර අයට අසම්මෝහ විපාකයක්. සම්මෝහ විපාකයක්. සම්මෝහ විපාකය කියලා කියන්නේ යම්කිසි දුකක් ආපුවාම එයා අර කළු ගලේ ඔළුව ගහගෙන මහා විනාශයක් වුණා මටමමයි වෙන්නේ කියලා ඒක මැත්තේ නැහෙන්න හදනවා. පරේෂණ විපාකය කියලා කියන්නේ යම්කිසි කෙනෙකුට ඇති වෙනකොට යම් අදහසක් දුකක් පිළිබඳව දැනෙනකොට එයාට අදහසක් ඇති වෙනවා මම මේ දුක නැති කරන ක්‍රමයක් වුණා. ආයෙ මම දුකින් ඉඳලා ඇස්සේ නැහැ. මේක නැති කරගන්න. කවදාකවත් මේ වගේ දුකක් ආයෙ විඳින්න ඇස් නැහැ. අම්මා නැති වුණා නම් සමහර අය ඒ මත්තේම නැහි නැහි නැහි නැහි ඉඳලා ඊළඟ තාත්තාගේ මරණයේදී ඊටත් වැඩි පීඩාවටපත් වෙනවා. පරේෂ ඒ තමයි සම්මෝහවිපාකය. පරේෂණ විපාකය කියන්නේ එහෙම නෙවෙයි. අම්මා නැති වුණා නම් එයා කල්පනා කරනවා අම්මා නැති වුණා. ඇයි මට දුක් ඇති වුනේ? මේක මම මේක විදර්ශනා මට්ටමේ බලපු නැති නිසා මේ දුක් ඇති වුනේ. එහෙනම් තාත්තගේ මරණයට ඉස්සෙල්ලා යාලා ඇස් වෙනවා ආය දුක් ඇති වෙන්නේ නැති මට්ටමකට කොහොම සකස් කරගන්නේ කියලා. ඒකෙන්ද අපි ඒ වගේම තමයි දැන් මේ තුමියගේ මේ ප්‍රශ්නෙටත් හේතුව මෙයා සාමාන්‍ය ජීවිතේ ප්‍රශ්න ඇති නොවීම නෙවෙයි කලකිරෙන්න හේතුව. ඒකයි මම කියන්න ඕනේ. සාමාන්‍ය ජීවිතේ ප්‍රශ්න ඇති වෙච්ච නැති අයත් කලකිරෙන්නේ නැහැ සමහර අය. අර මං කිය සම්මෝහ වෙනවා කියන්නේ කලකිරෙන්නේ නැහැ. ඔය ධර්මයේ කලකිරීම කියලා කියන්නේ මූණෙල්ලගෙන මටමමයි වෙන්නේ කියලා ඉන්න එක නෙවෙයි. ධර්මයේ කලකිරීම කියලා කියන්නේ සංස්කාරයන් කෙරෙහි කරගෙන. මොන ප්‍රශ්නයක් ඇති වුණේ නැතත් හරි තමන්ගේ ශරීරය සහ තමන්ගේ අනුන්ගේ ශරීර තමන්ගේ සිත සහ අනුන්ගේ සිද්ධාවල් කොහොම ඒකේ අනිත්‍ය ලක්ෂණය තියෙනවා. ඒ අනිත්‍ය ලක්ෂණය තියෙනවා නම් ඔය කියන දේවල් එක දිගට එක දිගට කඩාගෙන වැටෙන කඩාගෙන වැටෙනවා. ඒ කඩාගෙන අනාගතේ හරි එන්න තියෙන මහ දුක් වර්ගයක් තියෙනවා. මරණයේදී හෝ අසනීපවලදී ඒවා දැකලා තියෙනවා. එතකොට ඒකේ මේ සංස්කාරය පොදු වශයෙන් ගත්තහම ඒක කඩාගෙන වැඩ නැහැ කියන්නේ අනිත්‍ය වෙන එකක්. එතකොට ඒ අනිත්‍ය වෙන ස්වභාවය තියෙන හින්දාම අනිත්‍ය වෙන ස්වභාවය තියෙන හින්දාම ඒක කවදාකවත් ස්ථිර සැපයකට වැටෙන්නේ නැහැ. එහෙනම් ඒක දුක් ස්වභාවයේ තියෙන එකක්. අන්න ඒ දුක් පිළිබඳව කෙනෙක් හොයලා බලනකොට තමයි යාට කලකිරීම කියන එක ඇති වෙන්නේ. ඇතිවීම නැතිවීම ඇතිවීම නැතිවීම පිළිබඳව. එතකොට මේ කලකිරීම ඇති නොවෙන්න හේතුව කොච්චර උනන්දුවෙන් භාවනා කරත් අපි ඇත්තටම කියනවා නම් පංච උපාදානස්කන්ධයේ ඇතිවීම නැතිවීම මට්ටමට භාවනා වර්ධනය කරන්න ඕනේ. ඒකත් එක්ක ඇති වෙනවා පංච උපාදානස්කන්ධයේ ඇතිවීම නැතිවීමට වැඩිය පංච උපාදානස්කන්ධයේ නැතිවීමට හිත යොමු වෙනවා ඊට පස්සේ. ඒක හිත යොමු කරන්න ඕනේ. එතකොට ඒකට කියන බංගානුපස්සනාව කියලා. අන්න ඒ බංගානුපස්සනාවත් එක්ක තමයි අපිට ඇති වෙන්නේ සංස්කාරය කෙරෙහි බය උපදිනවා සංස්කාරය කෙරෙහි නිබ්බිදානුපස්සනාව කියන කලකිරීම. ඒ බුද්ධ ධර්මයේ ඇති වෙන නිබ්බිදාව කියන්නේ සියලු සංස්කාරයන් කෙරේ දැන් දැන් අපි රසිත මහත්තයා නිකන් හිතලා බලන්න අපි බොහෝ දේවල් එක රස කරනවා. ඒක රස කරන ඔක්කොම නැති වෙනවා. කවදා හරි නැති වෙනවා. ඒතර මට ඒ අනිත් එකේ නැති වෙන්න කාල සීමාවක්වත් දීලා නැහැ ලෝක. අපි දැන් ඒකයි ප්‍රශ්නේ. නේද? ඒක ගැන අපිට කිසි අර කිසිම මේ මොකක්ද මේ කිසි වගකීමක් නැහැ මෙච්චර කාලයක් මම මේ අමාරුවෙන් අද මම යමත් එකතු කරගත්තා. ඉතින් මට හරියම අසාධාරණයක් මේක. මොකද මම අමාරුවෙන් එකතු කරගන්න දේ මට සම්පූර්ණයෙන් නැති වෙනවා ඉතින් මං ඉන්නේ නැති වෙනකන් ඉන්නවා නැති වෙන්නේ නැති වෙයි කියලා විශ්වාසයෙන් ඉන්නවා නමුත් ඒකට කාල සීමාවක්වත් දෙන්නේ නැහැ මට ඒක හරි අසාධාරණ තත්ත්වයක් ඉතින් ඒක ඒවා දැනගෙන අපිට මේ සියලු සංස්කාරයන් කෙරෙහි කලකිරීම ඇති කරගන්න ඒ සඳහා යොමු වෙන්න ඕන ඉතින් ඇත්තට මේ බුද්ධ ශාසනය තියෙන වෙලාවේ මේවා ඉස්මතු වෙන කාලයක් ඉස්මතු වෙන කාලයේදී අපි භාවනාව ඒ කලකිරීමට යොමු වෙන ආකාරයට තව වර්ධනය කිරීමේ ඒක මේ සංස්කාරය කෙරෙහි කලකිරීමට පුළුවන්කම තියෙනවා. ඒක කරගන්න ඕනේ. සියල්ල නැති වෙනවා යන දේ ඒක මේ හේතුව ඔය කියන මේ ප්‍රශ්න ඇති උනේ නැති එක නෙවෙයි. එහෙම. හොඳයි. ස්වාමීන් වහන්සේ තවත් වෙරළු පිටිය ප්‍රදේශයේ ශ්‍රාවිකාවක් අපෙන් අහලා තිබෙනවා මේ එතුමියගේ මව්තුමිය එක්තැන් වෙලාලු ඉන්නේ නිරන්තරයෙන්ම සහෝදරියන් තිදෙනා දකින්න ආසයි ආසාවෙන් ඔවුන්ට කැඳවීම කරනවලු මේ ඇයට අනතුරක්ද කියලා අහනවා මේ අම්මාට නිරන්තරයෙන්ම දරුවෝ දකින්න ආශාවෙන් මේ කරන කැඳවීම් කිරීම ඇයට අනතුරක්ද ඒකෙන් අත මිදෙන්න අම්මාව මුදව ගන්න මොකද්ද කරන්න ඕනේ කියලා අහනවා මම හිතන්නේ ඒක කාටත් අපි හොඳ පාඩමක් ඔක හුඟක් අයට වෙන වැඩක් අන්තිම කාලේ වෙනකොට මම දන්න අයත් ඉන්නවා මේ සමහර අය දැන් දරුවෝ ආවම අඬනවා හරියට අඬනවා දාලා යන්න බැරි තත්ත්වයක් අල්ල ගන්නවා අල්ලගෙන වැළඳ ගන්නවා. ඉතින් එහෙම වගේ දේවල් කරනවා. ඉතින් කැඳවීමුත් කරනවා නම් ආසාවෙන් ඉන්න බවත් උතන තේරෙනවා නම් ඇත්තටම ඉතින් අනතුරක් තමයි. අනතුරක් කියන්නේ මේ ආසාව එන්න එන්න එන්න එන්න එන්න එන්න දවසින් දවස ඇඳට වෙලා ඉන්නකම් මොකද වෙන්නේ? වැඩි වෙනවා. හරි. ඒ වැඩි වීමත් එක්ක ඒ මරණයේදී ඉතින් දැන් මට මේ දැන් මේ ප්‍රශ්නේ අහලා ඉවරලා තියෙන කෙනාට හිත හදන්න කියලා මට බොරුවක් කියන්න බෑ. එහෙනම් මේකේ මේ ප්‍රශ්නේ තුලින් අපි අනිත් අයට යහපතක් වෙන්න කියන්නේ නැහැ. අපි ඉස්සෙල්ලාම තමන්ගේ හිත හදා ගන්න ඕනේ. ළඟ තියෙන දේවල් නැති වෙනකොට දරා ගන්න පුළුවන් විදිහට තමන්ගේ හිත සකස් කර ගන්න ඕනේ. මොකද මේවා මට කොහොමද නැති වෙනවා. මේක හරි අමාරු දෙයක්. අපි අපේ භාවනා කරන අයට මරණ සතිය දුන්නා තමන්ගේ මරණය ගැන හොඳට මෙනෙහි කරනවා. දරුවන්ගේ මරණය ගැන නිකන් හරි මෙනෙහි කරන්න කිව්වම අපේ බෑ කියනවා. පස්සේ මෙනෙහි කරමු කියනවා. වෙන භාවනාවක් නැද්ද අහනවා. හරිද? එහෙම කරන්න කැමති නෑ. හැබැයි මෙනෙහි කරපු අය ඊට පස්සේ ඇවිල්ලා කියනවා බොහොම සහැල්ලුවක් දැනුණා කියලා. සහැල්ලුවක් දැනෙන්න බැඳීම අඩු වෙනවා මැරෙනවා කියලා ස්ථිර වෙන හින්දා හිතට. ඒ වගේ ඒවා කරගෙන පෙර සූදානමක් උනේ නැති හින්දායි මේ ප්‍රශ්නේ තියෙන්නේ. ඒක එක. හරි එතකොට ඒක අනුතරක් වෙන්න තියෙන ඉඩකඩක් වැඩි. ඉතින් අපි දැනට හානියවම කරන්න කරන්න තියෙන එකම දේ තමයි හැම වෙලෙම යාළඟට දරුවෝ යන එකක් නෙවෙයි. හැබැයි දැන් ඔය තියෙන තත්ත්වය ඇතුළේ නොයන නොගිහිල්ලත් බෑ. හරි සමතුලිත කරගන්න. ඔය තත්ත්වේ නම් තියෙන්නේ නොගියොත් එයාලට ගැටීම් ඇති කරගන්නවා. වෛර ඇති කරගන්න පුළුවන්. ඒකින්ද යන වාර ගාන අඩු කරමින් ටික ටික ටික ටික මධ්‍යස්ථ වෙමින් ඊට අමතරව ඔය දරුවෝ ගැන කතා කරන්න හොඳ නෑ කවුරු හරි ඒ කට්ටිය ගැන ප්‍රශ්න කතා කරන්න හොඳ නෑ. මට පුළුවන් තරම් ධර්මයේ ඇහෙන්න, පිරිත් ඇහෙන්න, පෙර කරපු පින් ඇහෙන්න, ඒ වගේ ඒවා මූලික කර කර මූලික කර කර ටික ටික ටික ටික වැඩි කාලයක් ওই විදිහට හිටියොත් දරුවන්ගෙන් හිත ටිකක් බින්දෙන බින්දෙනවා බින්දෙන්න නෙවෙයි ඈත් වෙන විදිහට වැඩ කටයුතු කිරීම හොඳයි. බැරි නම් ඉක්මනින් පුළුවන් තරම් ඉක්මනට පින් දහම් කරපියපින් මෙනෙහි කිරීම අර පිරිත් ඇහෙනවා බුදුහාඳුර ගැන කියනවා ජාතක කතා කියන ඒවා පුළුවන් තරම් ආශාහිතන විදිහට ධර්මානුකූලව තේරෙන බණක් දාලා ඒ වගේ කරන එක තමයි ඉතින් හොඳ. සනස් ඒ කියන්නේ අපි කෙටියෙන් දැන් වෙනත් දෙයක් ගියොත් අපි තරුණ කාලයේ පටන්ම මේ සියලු දේයින් අපිට සමුගන්න වෙනවා කියන කාරණාව ටික ටික වර්ධනය කරන්න ඕනේ. ඒවා ටිකක් නෙවෙයි තරුණ කාලය කියලා බෑ. ඒ තරුණ කාලෙත් ඒක දැඩිවම වර්ධනය කරලා තියාගන්න. මොකද මරණයට කාලයක් වෙලාවක් නැහැ. අනතුරට අවදානමට කාලයක් කරනවා. දන්න එක නුවණ තියෙන ධර්මයේ තුල ඉන්න එක පුතෙක් හිටියා. ඒ දරුවා තමගේ තාත්තාගේ දරුණු තාත්තා කරේ අම්මගේ හරි දරුණු මොකක් හරි සල්ලි කර්මයක් කරන වෙලාවේ එයා කරේ මේ ඒකෙන් ගොඩ එන්න බැරි වෙන තත්ත්වයක් තමයි තියෙන්නේ වගේ තත්ත්වයක් තිබිලා තියෙනවා. එක දිගට එක දිගට එක දිගට මෙයාට ධර්මය තේරුම් කරලා අන්තිමට මට කිව්වා සිහි නැති කරන්න ඕන්න මෙන්න කියලා තාත්තා ළඟ හිටියා කිව්වා. තාත්තා හරි අම්මා ළඟ හරි හිටියා කිව්වා. කනට කරලත් කිව්වා කිව්වා. මේ කනට කරලා හිමින්තර කිව්වා. ඔක්කොම දේ නැති වෙනවා. නැවත වාරයක් අද මේ මේක සාර්ථක වෙයි තාත්තට සාර්ථක වුණත් අපි කවදා හරි මේ ඔක්කොම දාලා යන්න වෙනවා. ඒක ගැන මෙනෙහි කරන්න කිසි දෙයක් ගැන ආසාවක් ඇති අන්තිම වචනේ ඒක. ඒ දරුවා කොච්චර ප්‍රඥාවන්තයතර කටයුතු කරනවද? අන්තිම වචනේත් ඒක. අන්තිම වචනේ නමුත් කරදරයක් වෙලා නැහැ. පස්සේ ඉතින් ඒ ඒ ඒ ඒ දෙමව්පියන්ටත් ලොකු භාගයක්. ඉතින් අපි ඒ වගේ අර ඒ තෙන්ට ගිහිල්ලා අපේ කට්ටිය මොකද කරන්නේ? අඬනවා නේද? වැළඳ ගන්නවා. අප්පුව මොකුත් වෙන්නේ නැහැ කියනවා. බය වෙන්න එපා කියනවා. කී කිය මේ අඬාට කියන්නේ. මේ ඉන්න අයට හිත හදා ගන්න බැරුව අර මනුස්සයා කයේ අමාරුව තියෙන මනුස්සයාට තව හිතේ අමාරුවකුත් හදවනවා කියලා. නේද? කෝලම් නාඩගම් ටික ඔක්කොම කරලා අර මැරිලා ගියා කියනකොට මැරිලා ගියාට පස්සේ අවුරුදු දෙකක් විතර ඇති දාන දෙන්නත් අමතක වෙනවා. ඉතින් ඒකින්ද හොඳම වැඩේ තමයි වැරෙන්ඩි ඉස්සෙල්ලා අර කොහොම හරි හිත සකස් කරගන්න ධර්මානුකූලව එයාට උදව් කරන එක. හොඳයි. මම හිතන්නේ සවනස මේ ගොඩාක් දූ පුතුන්ට තියෙන ගැටලුවක් තමයි ඔය මේ මෙතුමිය විමසලා තියෙන්නේ. ඉතින් මෙතුමියට වගේම ඒ ගැටලුව තිබුණු අනෙක් අයටත් යම් විසඳුමක් ලැබෙන්නේ නැති කියලා අපි විශ්වාස කරනවා. දෙමට ගොඩ අසන්නයක් ස්වාමීන් වහන්සේ මෙන්න මේ ආකාරයට ගැටලුවක් අපිට යොමු කරනවා අපට බොහෝ කරදර බාධක කම්කටොළු පහෝගී කාලේ සිදු වුණා. ජෝතිෂයට අනුව යමක් කළ පසු එම කරදර අඩු වුණා. දැන් නැවත එම කරදර වැඩි වෙමින් තියෙනවා. කුමක්ද කරන්න ඕනේ කියලා. ආ ඉතින් ඒක පුදුම කරන්න තුන්නේ. <laughs> ආ එතන තමයි අපි වරද්ද ගන්න තැන. අර කරපු දේෙන් අඩු වුණා කියලා ස්ථිර කරගෙන ඉඳලා. දැන් හැබැයි හොඳ වෙලාවට ආයසරයක් කරදර ඇවිල්ලා තියෙනවා. නැත්නම් එයා ඒක විශ්වාස කරනවා කරගන්නවා ස්ථිරම කරගන්නවා මේකෙන්මයි මේකෙන්මයි මේක උනේ කියලා දැන් තේරෙන්න ඕනේ මොකද අපේ දේ දැන් මම ඔකට හොඳ උදාහරණයක් කියන්නම් අසිත මහත්තයා මේ විවාහ වෙද්දි පොරොන්දම් බලනවානේ එපා කියන්නේ අපි ඒක කරන්න කමක් නැහැ නමුත් ප්‍රශ්නේ තියෙන්නේ නුවණින් විමසන්න දැන් පොරොන්දම් විතරනේ මගේ නැකතුත් බලනවානේ දැන් නැකත් බලලා පොරොන්දම් බැලුවා කියන්නේ එහෙනම් දැන් හරිනේ හරිද ඒතර ඒ ඒවා ඔක්කොම කරලා වැරදිනේ ඒවා ඒවා ඔක්කොම කරලා වරදින ඒවට මොකද උනේ? අපි ඔක්කොම බලන්නේ කොයි පැත්ත විතරද? අර හරිය පැත්ත හරිය පැත්ත විතරයි වරදි වැරදිච්ච ඒවට මොකද උනේ? එහෙනම් මේකෙන් හරියාද? කියලා. එතකොට එහෙනම් මේක බැහැර කරන්න ඕනේ. ඒ කියන්නේ ඒවා මොකද බුදුහාමුදුරු දේශනා කරපු විදිහක් තියෙනවා අපිට. සිතකය වචනය සංවර කරගෙන කරන වැඩක් තියෙනවා නම් ඒක තමයි හොඳම නැකත කියලා. එතකොට ජ්‍යොතිෂය ආශ්‍රයෙන් නෙවෙයි අපි කරදරකාරී කාලයක් වෙනකොට වැඩ කරන්න ඕනේ ධර්මය ආශ්‍රයෙන්. ධර්මයේ තියෙන හරි ජ්‍යොතිෂ ආශ්‍රයෙන් හොයාගත්තා කියන්නේ අපල කියලා. එහෙනම් ඒවා ලියුනේ කවද්ද? මේ ජ්‍යොතිෂය ගැන හරිද වැරදිද කියන එක ඒක එක්තරා ප්‍රතිකාර ක්‍රමයක්. ඒක ගැන කතා කරනව නෙවෙයි මේ. ඒක ඔහෙ තිබ්බදෙන් ඒක කරගෙන යන අය කරගෙන ගියදෙන්. නමුත් ඒක නේ අපි බෞද්ධ විදිහට බලය යුතු තියෙන්නේ. හරි ජ්‍යොතිෂය අනුව හරි මම දැනගන්නවා මට අපල කාලයක් කියලා. ඇත්තටම ඉතින් ගොඩේ කරදර කාලවල වල ගිහිලා කේන්දර බලපුවාම යන්නේ දෙයියනේ කලදර වුණාම සැපවත්ව ඉන්න කාලේ කවුද කේන්දර බලන්න ඒවට යන්නේ නේද ඉතින් ඔතනින් කියන්නේ මොකද්ද නේද ගියා කියලා මෙච්චර අපලයක් තියෙනවා අවුරුදු 6ක් තියෙනවා 10ක් තියෙනවා මේකෙන් පස්සේ හරියනවා කියලා ඉතින් ඒක එක්තරා මානසික ප්‍රතිකාර ක්‍රමයක් ඒක ඒක අස්සේ තියෙනවා කියන අර සමහර අයට හේතු නැති අයට හේතු සකසලා අවුරුදු හරි ලබන අවුරුදු දෙසැම්බර් වෙනකොට ඔක්කොම ප්‍රශ්න හරියනවා කියනකොට දැන් අර ඒක හොඳ මානසික ප්‍රතිකාර ක්‍රමයක්. ඒක අපි ඒකට නිග්‍රහ කරන්න ඕනේ නැහැ. කියනවා හරි තව මාස දෙකකින් ඔක්කොම ඉවර වෙනවා. දැන් මෙයා පළවෙනි එක යාට ධනාත්මක චින්තනයක් එනවා. මාස දෙකයි මට මේ කරදර තියෙන්නේ. මේ වෙලාවේ මම ওই බෝධි පූජා තියනවා. අර ඒ වගේ උපස්ථානයක් ඉඳ ඒකට නිග්‍රහ කරන්න ඕනේ නැහැ. නමුත් බෞද්ධ දර්ශනයට අනුව බුදුරජාණන් වහන්සේ හොයාගත්ත දේ අනුව අපි මේ මේ ස්වභාව ධර්මයේ තියෙන ඇත්ත தත්ත්වේ තියෙන කාරණාව බැරි වෙලාවක්වත් අපල කියලා කියන එක ඇත්තනම් මේක ලියවිලා තියෙන්නේ කේන්දරේ. කේන්දරේ ලියුනේ උපන් වෙලාවට. එහෙනම් ඉපදෙනකොට අරන් ආපු කරදර වගේක් මේ ඇවිල්ලා තියෙන්නේ. එහෙනම් ඒවා මොනවද? කර්මය. කර්ම. ඒක ඇත්තනම් අපිට තීරණය කරන්න වෙන්නේ ඒවා කර්මය කියලා. එහෙනම් ඒක කර්මය නම් පැහැදිලි, ඉතා පැහැදිලි මේ කර්මානුරූප දේ අයින් කරන්න පුළුවන් ද බැයිද කියලා ධර්මයේ තියෙනවා. ධර්මයේ තියෙන භාවිත කාය, භාවිත සීල, භාවිත චිත්ත, භාවිත ප්‍රඥා කියලා තියෙනවා. ඒ හතරෙන් කර්මය අයින් කරන්න පුළුවන්. එහෙනම් බැරි වෙලාවකවත් වෙලාකොලේ කියන එක ඇත්ත නම් ඒක අපිට වෙනස් කරගන්න වෙනස් කරගන්න පුළුවන්. නේද? ඒක වෙනස් කරගන්න පුළුවන් වෙන්නේ කොහොමද? අර භාවිත කාය, භාවිත සීල, භාවිත චිත්ත, භාවිත ප්‍රඥා කියන කාරණා අනුව. එහෙනම් අපිට තේරුම් ගන්න පුළුවන් වෙන්න ඕනේ නේද? අපි කල යුත්තේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු විදිහට ජීවිතේට මුණ දෙන එක. ඒක තමයි දැන් උතර තියෙන්නේ. අපි මේ ගැන පැහැදිලි කරලා තියෙනවා. අපි භාවිත කාය ගැන කාය නිවර්දේ භාවිතා කරන්න, සොන්දර සිල් රකින්න, භාවනා ආදී වර්ධනය කරන්න, පංචශීල ආරක්ෂා කරගෙන විදර්ශනා වඩන්න. එතකොට මේවා සම්පූර්ණ වෙනවා. එතකොට තමන්ට තියෙන ඔය තියෙන කරදරකාරී තත්ත්වයන් වලින් අතට දෙන්න පුළුවන්. එහෙමයි. ස්වාමීන් වහන්සේ මේ <clears throat> ඇතම් වෙලාවට යොමු වන ගැටලු ඒ එක් එක් ආකාරයේ ගැටලු අපිට මේ මේ වැඩසටහන වෙනුවෙන් යොමු වෙනවා දෛනිකව මා පෙරත් වැඩසටහනකදී ශ්‍රීපත් කළා බෞද්ධ නාලිකාවට ලැබෙන ලිපි ප්‍රමාණයෙන් වැඩි ප්‍රමාණයක් දෛනිකව ලැබෙන ලිපි ප්‍රමාණය වැඩි ප්‍රමාණයක් මේ වෙන්වන්නේ සත්වේක්ෂා වැඩසටහන් මාලාව වෙනුවෙන්. තරම් ලිපි ප්‍රමාණයක් මේ එක් එක්කෙනා තමන්ගේ පුද්ගලික ජීවිතය පිළිබඳව තමන්ගේ ආධ්‍යාත්මික ජීවිතය පිළිබඳව ලෞකික ලෞකික සහ ආධ්‍යාත්මික දේ සියලු කාරණා පිළිබඳව ගැටලු යොමු කරනවා මේ වැඩසටහනෙන් විසඳුම් ලබා ගන්නට. මේ තවත් එවැනි ගැටලුවක් තමයි මේ අපි මේ තෝරාගත්තේ පාදුක්ක ප්‍රදේශයෙන් මවක් මේ ගැටලුව යොමු කරන්නේ. මේ මවගේ දරුවා, තරුණ දරුවාට වයස අවුරුදු 22 කවි. එන දුහම තරුණ වයසේ දරුවේ ඉතා කම්මැලි කිසිදු වැඩක් කරන්නේ නැහැලු. කෑමට පවා රුචිකත්වයක් නැහැ. නමුත් දුරකතණයට බොහොම රුචි එය වැඩි වෙලාවක් පාවිච්චි කරනවා. රැකියාවක් කරලා ඒ රැකියාවෙනුත් සමු අරගෙන ඉන්නවා. ඉතින් මේ අම්මා බොහොම ආදරෙන් මේ හදවඩපු මේ දරුවා ගැන දැන් ඒ අම්මට හරිම කලකිරීමක් තියෙනවා හිතේ. ඉතින් මේ මේ දරුවාව යහමකට ගන්න ස්වාමීන් වහන්සේගෙන් උපදේශක් බලාපොරොත්තු වෙනවා ස්වාමීන් වහන්සේ. ඒක තියෙනවා මට ඇහුණා එක තැනක තියෙනවා මේ බොහොම ආදරෙන් හැදුවා කියලා. එහෙම ආදරෙන්. ඉතින් මේ මේක මේ ළමයාගේ වැරද්දක්ම කියලා අපිට කියන්න බෑ කොහොමත්. මේකෙදි අපි අපේ දරුවෝ සකස් කරද්දී ඔක්කොටම පාඩමක් ඒක දැන් ඉතින් ඒ දරුවෝ ඇත්තටම කවුරු හරි දැන් මෙහෙම කතා කරනකොට දරුවට මේක ඇහෙන්නේ නැහැ. එතකොට අපි ඒ වුණාට මේකට හේතුවක් කතා කරොත් එහෙම අපේ දරුවෝ සකස් කිරීමේදී අපි හරීම අනවශ්‍ය විදිහට දරුවන්ට ආදරය වීම ආදරේ ආදරේ වෙන්න ඕන ආදරේ වුණාට ප්‍රශ්න නැහැ ආදරේ හින්දා යාළුවට ජීවත් වෙන්න පුරුදු කරන්නේ. ඒතකොට පොඩි කාලේ ඉඳන් මොකද කරන්නේ මේ ළමයින්ට වතුර අපි හිතමුකෝ පාසල් අර යන වතුර බෝතලයටවත් වතුර ටික දාගන්න දෙන්නේ නැහැ. පාසල් පොත් ටික උස්සයන් දෙන්නේ නැහැ. මම ළමා වැඩසටහනේදීත් මේක හරියට කියනවා. කිසිම ආකාරයකට තනියම වැඩ කරගන්න දෙන්නේ නැහැ. රෙදි ටිකක් හොද ගන්න දෙන්නේ නැහැ. රෙදි ටිකක් මැද ගන්න දෙන්නේ නැහැ. පොතකට පිට කවරයක් දා ගන්න දෙන්නේ නැහැ. හරි ඔක්කොම මේ දෙමාපියෝ කරනවා. හරි. ඉතින් මේ ආදරේ වැඩිකමට කියලා මේක කරන්නේ. නමුත් ඒක ජීවිතය ජීවත් කරවන්න පුහුණු කිරීමද? නෑ. වගකීම් දරන්න පුරුදු කරන්න ඕනේ. හරි මලක් මල් වගේ හදනකොට අපි පොඩ්ඩක් යාලකට්ටියගේ මානසිකත්වය ගැන හිතන්න ඕනේ. කිසි ප්‍රශ්නයක් නැතුව හැමදේම ලැබෙන මානසිකත්වයක් නම් එයාලට තියෙන්නේ. ඒකත් එක්ක එයාලා කොහොමද ඉදිරි අනාගතෙට මුල් දෙන්නේ? හැමදේම ලැබෙනවා වගේ සිතුවිල්ලකින් තමයි ඉන්නේ. ඉතින් ඒකත් එක්ක අන්තිමට වෙන්නේ අර අන්තිමට වෙන්නේ මොකද්ද කියන්නේ? දුක් වේදනාවලට නැත්තම් අර අපහසුතාවය තියෙන සිතුවිලි වලට මුහුණ දෙන්න කැමති නැහැ. ඒකයි මෙයා මේ ෆෝන් එකට වෙලා ඉන්නේ. ඒ කියන්නේ ෆෝන් එකට වෙලා එයා කැමති දේ දකින්න පුළුවන් තරම් විතර. එයා ඒ වගේ කරුණාම අකමැති දේට මුහුණ දෙන්නේ ඉතින් අකමැති දෙයට මූණ දෙන්න පොඩ්ඩක් ඇයි අකමැති දේ හම්බෙන්න දෙන්නේ නැහැ. දැන් වතුර බෝතලේ උස්සන්න අකමැති නම් ඒක කරන්න දෙන්නේ නැහැ. හරිද? සමහර පොඩි ළමයි මම දැකලා තියෙනවා දෙමාපියන් බොහොම සැරෙන් මේ කො පාසල් යන ලෑස්තිලා කොහර වතුර ටික දැම්මද? කො බෑග් එක ලෑස්ති කරාද? එහෙම ඒක උස්සගෙන යන්න ඕන අතෙන් යනකම් නැත්තම් පාසල් යන්නේ නැහැ කියලා එහෙම නිකන් මහා ඉතින් ඒ වෙලාවට හොඳට දඬුවම් ටිකක් දීලා හදා ගන්න ඕනේ. හදාගෙන දරුවගේ පෞරුෂය වර්ධනය කරන්න ඕනේ. අකමැති දෙයට මුණ දීලා අකමැති දේ කැමති දේ බවට එයාට ස්වාධීනව පත් කරගන්න අවශ්‍ය කරන මේ ශක්තිය ළමයින්ට ඉතුරු කරන්න. ඒකට හුරු කරන්න අපිට ජීවිතේ හැමදාම කැමති දේවල්ම ලැබෙන්නේ නැහැ. අන්න ඒ தത്വෙට පුංචි කාලේ ඉඳන් හුරු නොකරවීම නිසා අකමැති දේවල් වලට මුණ දෙන්න බැල කැමති නැහැ. දැන් ඔය මොකද වෙලා තියෙන්නේ? රස්සාවට ගියාම අනිවාර්යයෙන්ම අකමැති දේවල් හම්බ වෙනවද නැද්ද? එක රැකියාව දාලා ගෙදර එන්නේ. හරිද? ඕකේ ලක්ෂණ ටික ඔක්කොම තියෙනවා. හරිද? ඊළඟට දැන් නිකන් ඉන්නකොට ඉතින් කැමරේ රුචියක් කොහොමවත් නැහැ. අනිත් එක ඔය මේ දුරකථනයේදී හොඳටම අබ්බැහි වෙච්ච වුනහමත් කැමරේ රුචියක් නැහැ. වැඩ කරන්නෙත් නැහැ. වැඩ කරන්නේ නැත්නම් කැමරේ රුචියක් නැති වෙනවා. ඉතින් ඔය තමයි මුල ඉඳන් ආපු තියෙන ප්‍රශ්නික උත්තරය. මේක ධර්ම තත්ත්වයට යන්න ඉස්සෙල්ලා එක්ක කවුරු හරි හොඳ ස්වාමීන් වහන්සේ නමක් ළඟට එකතු කරන් ගිහලා හරි එක්ක මනෝවෛද්‍යවරයෙක් ළඟට එක්කන් ගිහලා හරි මේ පිළිබඳව සාකච්ඡා කරලා කටයුතු ප්‍රතිකාර කළ යුතු මට්ටමක තියෙනවා කියලා මම හිතනවා මනෝවෛද්‍යවරයෙක් මේක හරියටම කියයි මේ තත්ත්වෙන් වල ප්‍රතිකාර කරන්න ඕනේ. එහෙම නැත්නම් ඉතින් තාත්තා ගෙදර ඉන්නවා නම් තාත්තා ටිකක් අර පරස වෙලා හරි ටිකක් හරි සැරෙන් කටයුතු කරලා දැන් හරි පුරුදු කරන්න ඕනේ. ඉක්මනට මේ එයාගේ මානසිකත්වයට අකමැති දේවල් වලට මූල දෙන්න පුරුදු කරන්න ඕනේ. අකමැති දේ අපි කියන්නේ ඒක ඒක දිනා ගන්න ඕනේ කියලා අපිට ඔක්කොම කැමති දේවල් ලැබෙන්නේ නැහැ නේ. අකමැති දේ ලෝකේ දිනනවා කියන්නේ ඒක නේද? අකමැති දේ කැමති බවට පත් කරගන්න එක ලෞකික ජීවිතයේ අරමුණ. ඒක කරගන්න නැති එකයි ප්‍රශ්නේ තියෙන්නේ. කොහොම හිටියොත් මෙයා හැමදාම එයාට විවාහ ජීවිතයේදී පවා මේ ගැටලු සහගත තත්ත්වයන් එනවා. එයා වැඩ කරන්න කැමති වෙන එකක් නැහැ. ගොඩක් දරුවන්ට අද ඒකට දාලා තියෙනවා. එහෙමයි. ස්වාමීන් තවත් මේ එවැනි ප්‍රශ්නයක් ගැන තමයි මේ ඊළඟ ගැටලුව යමන්නේ. තවත් අපිට වේලාවත් අවසන් වෙගෙන යන නිසා අපි බොහොමත්ම කෙටියෙන් සොන්හස මේ ගැටලු දෙකකට උත්තර ලබා දෙමු. සහෝදරයන් අතර ඉඩම් ආරවුලක් ඇති වුණා කියලා කියනවා. වැඩිම අසාධාරණය වුණේ මේ ලිපිය යොමු කරන කෙනාට. නමුත් ඔහු නිහඬ වෙඳලා තියෙනවා. එතුමිය ඇත්තටම එතුමිය නිහඬ වෙඳලා තියෙනවා. නමුත් කාගෙන්වත් යැගීමක් ලක් වෙලා නැහැ මේ එතුමියගේ නිහඬභාවය එතුමිය කරපු දේ ගැන. ඉතින් මේ දැන් එතුමියට හිතෙනවා මේ මගේ මෝඩකමද මේ නිවටකමක්ද මම මේ නිහඬව හිටියේ කියන කාරණාව. නැවත ඉල්ලන්නත් හිතනවලු ඉතින් මේ යාගේ ඉල්ලීම් වෙනුවෙන් හඳුනා ගන්නත් හිතනවලු මොකද්ද කරන්න ඕනේ කියලා එතුමිය අහනවා කටුගස්තර ප්‍රදේශයෙන් ඔව් මෙහෙමයි ඔය වගේ ප්‍රශ්න අතර ඉදිරිපත් කරන්නේ හොඳයි මේවා සාමාන්‍ය ප්‍රශ්න මේවා මිනිසුන්ට එන දේවල් ආරවුල් ඇති වෙනකොට නම් තමන්ගේ දේවල් පැත්තකින් තියලා හරි නිහඬ වෙන්න එක තාම වටිනවා සාමකාමීව බලන්න ඉතින් අනිත් එක තමයි නිහඬ වෙදීමෙන් Tamanට අවශ්‍ය ප්‍රමාණයට ජීවිත ජීවත් කරවන්න තියෙනවා නම් ඔය ආරවුල් ගොඩට මැදට පැනලා මැරෙනකම් රණ්ඩු අල්ලනවට වැඩිය හම්බේ සැනසීමෙන් ඉන්න එක බොහොම හොඳයි. මගෙන් නම් දෙන අවවාදය. නමුත් ඒක ඇගීමකට ලක්විය යුතු නැහැ. යුතුයම කියලා හිතන්න ඕනේ නැහැ. මොකද මේ ආරවුල් ඇති කරගත්තා නම් ඇති කරගත්තේ හොඳ අය වෙන්න බෑ. නේද? ඒතර හොඳ අයගෙන් ඇගීමක් බලාපොරොත්තු වෙන්න පුළුවන්කම නෑ. ඒක අපි හරියටම තේරුම් ගන්න ඕන. හොඳ අයගෙන් ඒ කියන්නේ හොඳ නැති අයගෙන් ඇගීමක් අපි කොච්චර හොඳ දේ කරත් ඊටාම ඉහළ බුදුහාමුදුරුවන්ටත් ඇගීමකට ලක්ුනේ නෑ. දේවදත්ත කියන තර්කයේ ඉස්සරහා. හරි බුදුරජාණන් වහන්සේ යැගීම කළක් කරේ නැහැ දේවදත්ත. එතකොට බෝධිසත්වවදීත් එහෙම එච්චර හොඳ චරිතයක් එහෙම උනේ නැහැ. ඉතින් ඒකින්ද මේ ඒ ගැන බලාපොරොත්තු තියාගන්න එපා. නැවත ඉල්ලීමක් කරනවා නම් ඉතින් සාමකාමීව ඉල්ලීමක් කරන්න ඕනේ. අවශ්‍ය නම් විතරක් ඒත් ඊට වැඩිය තමන්ගේ චිත්තඅභ්‍යන්තරයේ තියෙන සැනසීම ගොඩාක් වටිනවා ඉඩම් කඩම් වලට වැඩිය. මාගේ අදහස නම් ඒක. එහෙමයි. සොයනස මේ අවසාන ගැටලුව විදිහට අද අපිට ලැබිලා තියෙන මෙන්න මේ ප්‍රශ්නය ධර්ම මාර්ගයේ කටයුතු කරමින් සිටිනවා මේ ලිපිය යොමු කරන කෙනා ධර්ම මාර්ගයේ කටයුතු කරමින් සිටි ධර්ම කරුණු සෙවීම පිළිබඳ විශාල උනන්දුවක් ඇත නමුත් මට බුද්ධ වන්දනාව පිළිබඳ උනන්දුවක් නැත ඇයි කියලා ඔව් කෙටි උත්තරයක් දෙන්න දෙනවා හිතන අපේ කාල වේලාව ඉවරෙත් ඉතින් ප්‍රඥාව වැඩි වෙලා අපි පස්සේ දවසක මේක සාකච්ඡා කරමු ප්‍රඥාවත් ශ්‍රද්ධාවත් සමතුලිතව තියාගන්න ඕනේ ප්‍රඥාව වැඩි වෙනකොට ශ්‍රද්ධාව අඩු වෙනවා ඒක කර්කස වෙනවා එයා. එතකොට අර බුදුහාමුදුරුවෝ ගැන එහෙම තියෙන සෞම්‍ය ගති නැති වෙලා යනවා. ඒ වගේම ශ්‍රද්ධාව වැඩි වෙලා ප්‍රඥාව අඩු වුණොත් එතකොට අර අමූලික ශ්‍රද්ධාව නැති වෙන්නේ. එතකොට ගැළු සාගතත් වෙන උදාහරණ. ඉතින් මේක කෙටියෙන් කියනවා නම් කියන්න තියෙන්නේ බුද්ධානුස්සතිය ආදී වඩමින් මේ ඔය ලැබෙන ධර්මය මට ලබා ගන්න බුදුහාමුදුරුවෝ කොච්චර නම් කැප වෙලා කටයුතු කරාද බෝධිසත්වයන් වහන්සේ විදිහට ආදි වශයෙන් මෙනෙහි කරපුවාම ওই தත්ත්වයන් අඩු වෙලා යනවා. හොඳයි. කෙටියෙන්ම පිළිතුරක් ස්වාමීන් වහන්සේ ලබා දුන්නා. දැන් ඒ ඒ ලිපිය යොමු කළ කෙනා ධර්මයේ පිළිබඳ කරුණු සොයන්න ලොකු උනන්දුවක් තියෙනවා කියනවා. ඉතින් මේ ධර්මය සොයාගත්ත බුදුරජාණන් වහන්සේ පිළිබඳව වන්දනා කරන්න. ඉතින් ඒ මේ ධර්මයේ ලැබුණේ කොහෙන්ද කියන කාරණාව ගැන ශ්‍රීපත් කළොත් මේ ප්‍රශ්නයට විසඳුමක් ලැබෙයි කියලා ස්වාමීන් වහන්සේ සඳහන් කළේ. එහෙනම් අද දවසට අපිට ප්‍රතිවික්ෂ දේශනා මාලාවේ මේ 40 40 වන සතියේ 40 වන සතියේ දහස්පදින දවසේ දේශනාව තමයි වෙනසනහන් තමයි මෙලෙසින් නිමාවට පත්වන්නේ. අද ස්වාමින් වහන්සේ අපිට මේ සතියේ කියලා පහදලා දෙන්නේ අනත්තානුපස්සනාව පිළිබඳව. ඒ පිළිබඳව යොමු වුණු ගැටලු කිහිපයකටත් අපි ස්වාමින් වහන්සේ අපිට විසඳුම් ලබා දුන්නා. ඒ වගේම පොදුවේ අප වෙත යොමු වුණු ලිපි කිහිපයකටත් ගැටලු කිහිපයකටත් ස්වාමින් වහන්සේ විසඳුම් ලබා දෙන්නට කටයුතු කළා. ඉතින් අපි සියලු දෙනා දැන් සූදානම් වෙන්නේ වැඩසටහන සඳහා දායකත්වයේ ලබාගත් පිරිසට පුණ්‍ය අනුමೋದනා කරන්න ස්වාමීන් වහන්සේට අපි ආරාධනා කරනවාද කටුනායක WA සිල්වා මාවතේ පදිංචි අනෝමාකාන්ති කුමාරි ජයත්‍රක බණ්ඩාර මෑණියන් සහ ඒ මෑණියන්ගේ දූදරු පිරිස එක්කාසුව තමයි අද වැඩසටහනට දායකත්වය ලබා දුන්නේ අපි ස්වාමීන් වහන්සේට දැන් নমස්කාර පූර්වක ආරාධනා කරනවා ඒ පිරිසට පුණ්‍ය අනුමೋದනාවන් සිද්ධ කරන හැටියට හොඳයි අද දවසේ ධර්ම දේශනාවේ දායකත්ව ගන්න නැත්නම් බලාපොරොත්තු වෙන්නේ වසර 13 කට ජූලි 4 වෙනිදාට වසර 13ක් වන මැටිවල වසර 13 කට පෙර මේ පරිලයන්ට යෙදුන මැටිවල වලව්වේ ජයතිලක බණ්ඩාර මහතා පියා කියන සඳහන් කරලා තියෙනවා. ඒ වගේම වෛද්‍යාචාර්ය මැටිවල වලව්වේ සමරකෝන් බණ්ඩාර රඹුක්කැල්ල හා කුඩාමණිකේ එල්ලාවල මිය කියන තැනැත්තියත් පද්‍යතර මුතු බණ්ඩාර දිසානායක සහ බණ්ඩාර මණිකේ දිසානායක මිය එස්.එම්. සේනවිරත්න හා සුමනා සේනවිරත්න මිය ස්වර්ණ කුමාරි හාමි රඹුක්වැල්ල මෙත්තානන්ද ඕවිටිගල හා සිරිමා සුබසිංහ කියන මේ පරිලෝ යන්නට යදුන ආයත පුණ්‍යනමෝදනා කරන්නත් ඒ වගේම සුජීවත් වාසය කරන අයට සෙත්පතන්ටත් බලාපොරොත්තු වෙනවා කියලා සඳහන් කරලා තියෙනවා රවින්දු සම්දීප් ඕවිටිගල පුතුට වගේම 80 වෙනි 86 වෙනි සපුරන අනෝමා ජයතිලක බණ්ඩාර මෑණියන්ට දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරන්නත් ඒසනී ජගදීප් රිත්මා ජගදීප් රිත්මා කියන දරුවන්ගේ අධ්‍යාපන හා රැකියා කටයුතු දියුණුවටත් අජාතික බණ්ඩාර මහතාගේ සහෝදර සහෝදරයන් පවුලේ සියලු දූතරු ඥාති මිත්‍රාදීන් සමගිය පවුල්වල සැමට දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරමින් අද දවසේ දායකත්වය දරන්නේ කටුනායක පදිංචි අනෝමා කාන්ති කුමාරී ජයතිලක බණ්ඩාර මහත්මිය සහ එම දූදරු පිරිස කියලා සඳහන් කරලා තියෙනවා. WS සිල්වා මාවත කටුනායක පදිංචි කියලා සඳහන් කරලා තියෙනවා. ඉතින් මේ හැමදෙනා වෙනුවෙන් ප්‍රාර්ථනා කරමු. හැමදෙනාටම මේ ධර්ම දානම පුණ්‍ය කර්මය උතුම් ධර්ම අවබෝධය සඳහාම වේවා. සුජීවත්ව වාසය කරන නිදුක් නිරෝගී සිර ජීවන ලැබේවා. මේ පරිලෝකයන්ට මේ පින් අනුමෝදන් වේවා. හැමදෙනාටම උතුම් අවබෝධය පිණිස මේ පින් හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. Lord.